අපවත් වේ වදාළ අතිපූජනීය කම්මඨානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සුජීවත්ව සිටියදී දේශනා කරන ලද උතුම් වූ ධර්ම දේශනාවක් ඔබ වෙත sannivedanaya කරන්නට සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා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 සන්තෝ තේවපනීතෝ ච අසේසන කෝච සුකෝච විහාරෝ උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ අනසෝ අන්තර දාපේති උපසමේති සාදු සාදු සාදු සන්දාවන්ත සත්පුරුෂ කාර්ණික පින්නතුනි තුන් ලෝකාග්ග සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනදන වදාළ වටිනා ධර්මයකට සාන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානංව සිටින්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ වටිනා ධර්මය ශ්‍රවණය කරන්ඩ යම් කෙනෙකුට යම් අවස්ථාවක් ලැබෙනවා නම් ඒ ලැබෙන අවස්ථාව ඊ타ත්ම වටිනා වාසනාවන්ත අවස්ථාවක් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ අවස්ථාව වටිනා අවස්ථාවක් බවට පත් වෙන්නේ හැමෝටම ඥානවන්තව ධර්මයේ තේරුම් ගත්ත නුවණින් ධර්මයේ මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට විතරයි මේ ධර්මයෙන් ලැබෙන උතුම් ඵලය ලබන්න පුළුවන්. දැන් අද ලෝකේ ඉන්න අය අතර බලනකොට සෑම මොහොතක් පාසාම ධර්ම ශ්‍රවණය කරනවා. සෑම මොහොතක් පාසාම එක එක දේවල් අපි අහනවා. ඒ අහන දේ ඇටිට තේරුම් ගන්නවා නම් අපේ මනස සකස් කර ගන්න පුළුවන් වාසනා ගුණයක් අපි තුලට ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඥානවන්තයෙක් යම් අවස්ථාවක ඒ වගේ දෙයක් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත ඥානවන්තයාගේ මනස සකස් කර ගන්න පුළුවන්. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මනස සකස් කර ගැනීම. ඒ මනසක් සකස් කරගන්න හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළේ ඒ මනසේ සකස් වීම හැම වෙලෙම පවතින්නේ ඒ මනසට අපි ගන්න අරමුණ අනුව තමයි අපේ මනස සකස් වෙන්නේ. මනස හැදෙන්නේ අරමුණෙන් මනස නැසෙන්නේ අරමුණෙන් අරමුණ හොඳනම් මනසත් හොඳයි අරමුණ නරකනම් මනසත් නරකයි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා. ඒ කියන්නේ අරමුණ හොඳනම් අපේ හිත හොඳයි. අරමුණ නරක නම් තමයි අපේ හිත නරක වෙන්නේ. එතකොට අපි තෝදානම් වෙන්න ඕන ලෞතර ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළේ හිතක් හොඳ වෙන අරමුණු ගන්න හැටි හිතක් නරක වෙන අරමුණු අයින් කරන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා. අන්න ඒ ක්‍රමයට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළේ ආර්ය මාර්ගයේහි ගමන් කරන ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයේ ගමන් කරන යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු කරන හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා තමන්ගේ හිතට එන අදහස් ඈත් කරන්නත් තමන්ගේ හිතට එන හොඳ හොඳ අදහස් ඉදිරියට පවත්වා ගන්නත් පුළුවන් වාසනා ගුණයක් ඇතිකර ගන්න ලැබෙනවා. ඉතින් ඒ ඇතිකර ගන්න ලැබෙන වාසනා ගුණය ඇති කර ගන්න නම් ලෞතර ශාන්තිනායකයන් වහන්සේ දේශනා කළ ධර්මයට සවන් දීලා ඒ ධර්මයට අනුකූලව ජීවිතය හැඩගස්සන කෙනෙකුට විතරයි මේ වාගේ වාසනාවන්ත අවස්ථාවක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අද ලෝකයේ බණ අහන හැටියට මොනතරම් හොඳට මනස හදාගන්න පුළුවන්ද? නමුත් මනස හදාගන්නේ බොහෝම කලාතුරකින් කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඥාන ශක්තිය වැඩෙන ධර්ම ඥානය වැඩෙන අවස්ථාවක් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. භාවනාමය කුසල් අරමුණක් වැඩෙන වටිනා අවස්ථාවක් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ඒ වගේම සුතමේ ඥානයේ අවස්ථාවක්. ශ්‍රවණය කිරීමෙන් නුවණ දියුණු වෙන අවස්ථාවක් තමයි ඥානවන්ත සත්පුරුෂයෙකුගේ වටිනා ජීවිතය. අන්නේ ජීවිත වාසනා ශක්තිය ඇති අය තමයි ධර්ම ශ්‍රවණයක් අවසන් වෙනකොට මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගන්න තරම් වාසනා ශක්තියක් හිටපු අය එදා ලෝක ධාතුව තුල හිටියා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ. නමුත් අදත් ඉන්නවා. අදත් මේ හේතු සම්පත් ඇති අය ඉන්නවා නම් මේ ධර්මයේ තුලින් අපට ඒ ශක්තිය ලබන්න පුළුවන්. නමුත් අද මේ දේශ කරන ධර්මයේ දේශකයන් වහන්සේ ළඟත් ඒ වගේම ශ්‍රවණය කරන ශ්‍රාවකයන් ළඟත් එවැනි වාසනා ගුණයක් අද පවතිනවා කියලා අපිට නිත්‍ය වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඒ දෙන්න දෙගොල්ලගෙම තියෙන වාසනා ශක්තිය හේතුඵල ධර්මයන් අවබෝධ කරගන්න තියෙන වාසනා ශක්තිය අඩුයි. අඩු නිසා අපට සමහර අවස්ථාවලදී මේ දෙකද මේ දෙගොල්ලන්ටම නිසි හැටියට අපේ ඥාන ශක්තිය දිනු කරගෙන ඒ අවස්ථාවට සහභාගී වෙන්න මේ පුළුවන්කමක් නැති අවස්ථාවන් තියෙනවා. අන්නේ තැති අවස්ථාව කියලා කියන්නේ එතෙන්ද සුදුසු ඥානය අපට හරියට යෙදෙන්න. මේ දේශනා කරන දේශකයන් වහන්සේටත් සමහර වෙලාවට යෙදෙන්න නැතු වෙන්න පුළුවන්. ශ්‍රවණය කරන අයටත් දෙදෙන්න නැති වෙන්න පුළුවන්. මේ දෙකම එක හා සමානව පැවතුනොත් අපිට පුළුවන් මේ ශක්තිය ලබා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන අයගේ සිත් සතන් වල පවතින අදහස් වලට අනුකූලවම අදහස් ප්‍රකාශ කරනවා. අද ඉන්දේශකයන් වහන්සේලාට අපිට ඒක නිසි හැටියට කියන්න බෑ. කෙනෙකුගේ හිතක තියෙන අදහස් වලට ගැළපෙන ධර්මයක් නිසි හැටියට දේශනා කරන්න පුළුවන් වාසනා ගුණයක් අද අපට නැහැ. එතකොට අපිට තියෙන අනුමාන වශයෙන් මේ පිරිසට මේ වාගේ ධර්මයක් හොඳයි කියන අදහසෙන් ඒ තමන් දෙන මාතෘකාවට අනුව එහෙම නැත්නම් ඒ අදහසට ගැළපෙන හැටියට තමයි අපි දේශනාව පවත්වන්නේ. එතකොට තේරුමක් ඇති ඥානවන්ත සත්පුරුෂයෝ ඒ ධර්මය අහලා තම තමාගේ මනසේ පැවතින සංකල්පනා අනුව ජීවිතය හැඩගස්සා ගන්නවා මිසක් නිසි හැටියටම ධර්මදේශනාවක් අවසන් වෙනකොට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් තරම් වාසනා ශක්තියක් අද ගොඩක් දෙනෙකුට නැහැ. ඉතින් අන්න ඒ වාගේ ආශක්තියක් අපට මේ කුසලයේ තුලින් මේ ජීවිතයේ නොලබුණත් අනාගත ජීවිතවලදී සංසාරගත අනාගත ජීවිතවලදී මෙවැනි වාසනා ගුණයක් ඉස්මතු කරගෙන මාර්ගඵල නිවන්සෝ අවබෝධ කරගන්නට මේ උතුම් කුසල ශක්තිය උපනිෂ්ඨය වෙනවා කියන පිළිගැනීම මතයි අද අපි ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම දේශනා කරන්නේ. එනිසා මේ අවස්ථාව බොහොම කල්පනාකාරීව සිහි නුවණින් යුක්තව මනසක් හැදෙනට අපි ඒ ධර්මයට සවන් දීලා තුන් කුසල් අනුමුණක් මුදුන්පත් කරගනිමු. ඒ නිසා මේ අවස්ථාවේ අපි මාත්‍රකාවසෙන් තබා ගන්නට යෙදුනේ සෑම කෙනෙක්ම මනසක් හදන්න, මනසක් සකස් කරගන්න, මනසකට හොඳ අරමුණක් ඇති කරගන්න භාවනා මනසිකාරයක් වශයෙන් හැම කෙනෙක්ම කැමැත්ත පළ කරන සියලු බුදුවරයන් වහන්සේලා අනුගමනය කළ සියලු බෝසතාණන් වහන්සේලා අනුගමනය කළ උතුම් කාටත් ප්‍රියජනක මනසිකාරයක් තමයි ආස්වාස ප්‍රාස්වාස අරමුණ. මේ ආස්වාද ප්‍රාස්වාස අරමුණ තරම් ප්‍රිය මානසිකාරයක් අනෙක් මානසිකාරයන් අප්‍රිය වෙනවා කියනවා නෙමෙයි. නමුත් මේ මානසිකාරය බොහෝම ප්‍රිය කරන මානසිකාරයක් ඥාන සංප්‍රයුක්තව එම අරමුණ මෙනෙහි කරනවා නම් පුදුමාකාර විදිහට මනසට සහනයක් ලැබෙන සිහිය වර්ධනය කරන නුවණ වර්ධනය කරන වටිනා කුසල් අරමුණක් බව සත්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ වාගේ වාසනා ශක්තිය දේශනා කරන්න පුළුවන්කම තියෙන්නේ සංසාර ගමනේදී මහා භෝසතාණන් වහන්සේලාට. ඒ වගේම ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි මේවා පිළිබඳව හොඳ දැනුමකින් කෙනෙකුට පහදලා දීමේ වාසනා ශක්තිය නිසි හැටියටම ලැබෙන්නේ ඒ තනත්තාගේ මනසේ ඇතිවෙන සංකල්පනාවන්ට අනුකූලව. අනික් කෙනෙක් සංකල්පනාවන්ට අනුකූලව නිසි හැටියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ධම්සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ඒ ශක්තිය නැහැ. ලෞතුනා ශාන්තිනායකයන් වහන්සේලාට පමණයි ඒ ශක්තිය ලැබෙන්නේ. ඒ වගේම භෝෂත්ව කාලයේදී භෝසතුන් වහන්සේලාටත් ඒ තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. අන්නේම අවස්ථාවලදී අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඒ ඒ කරුණු අනුව ඒ නිසා දැන් මේ අවස්ථාවෙත් අපි මාතෘකා කරගත්ත ඒ අරමුණට අනුව අපි බලමු අපේ මනස හදාගන්න උත්සාහ කරනවා නම් ස්වල්ප වේලාවක හරි එවැනි අරමුණක් අපට ගන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා අයම්පිකෝ වික්කවේ ආනාපාන සති භාවිතෝ බහුලීකතෝ සන්තෝතේව පනීතෝත අසේතනකෝත සුකෝත විහා uppān uppanne pāpake akusale dhamme tānaso antaradāpēti upasamēti කියලා. මේ ධම්ම පාඨයට අනුව අපි කල්පනා කරලා බලුවොත් අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සති මහණෙනි මේ ආනාපාන සතිය භාවිතෝ බහුලීකතෝ භාවිතා කරන්නේ නම් බහුලීකృత කරන්නේ නම් අසේතන කෝච සුකෝච විහාරෝ ප්‍රනීත අදහස් සැප විහරණයෙන් යුක්තව වාසය කරමින් uppන් uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ උපනුපන් අකුසල ධර්මයන් ඒ මොහොතේදීම යටපත් භාවයට පත් කර ගනිමින් මනස ඥාන සංප්‍රයුක්තව සමාධිගත හිතකින් ඇති කර ගන්න පුළුවන් වාසනා ගුණයක් ඇති කර ගන්න අතර විදර්ශනා සංප්‍රයුක්ත අරමුණකින් තමන්ට පුළුවන් සියලු සසර බැඳීම් කඩලා තමන්ගේ මනට වටිනා වාසනාවන්ත කුසල් අරමුණක් මුදුන්පත් කරගන්න හැකියාව ලැබෙන අවස්ථාවක් බවට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ අපි උපන්දා පටන් මරණය දක්වා අපේ ජීවිතයෙන් සිදුවෙන ක්‍රියාවක් තමයි මේ ආස්වාස ප්‍රාශ්වාස අරමුණ. අපි උපන්දා පටන් මරණය දක්වාම අපෙන් සිද්ධ වෙනවා. මේක ස්වභාවික වශයෙන් කර්ධකයක් තියෙන, නාසිකාග්‍රයක් තියෙන, සිතක් පවතින ප්‍රාණයක් ඇති හැම සත්‍යයකටම ඇති වෙන දෙයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාස. ඒ සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ මිනිසයා. ඒ මිනිසයාට පුළුවන් ඒ අරමුණ නිසි හැටියට අරමුණු කරගනිමින් අපේ හිතට එන හැම බාහිර අරමුණක්ම නවත්තලා කය පිළිබඳවත් හිතට යමු වෙන අදහස් නවත්තලා අර ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුළම තමන්ගේ මනස සංසිඳවා ගන්න පුළුවන් වාසනා ගුණයක් කිස්මතු කර ගන්න පුළුවන් ප්‍රායෝගික වශයෙන් මනසිකාරාත්මකව යෙදෙන කෙනෙකුට. එය භික්ෂුවටත් පුළුවන්. භික්ෂුණියටත් පුළුවන්. උපාසකටත් පුළුවන් උපාසිකාවටත් පුළුවන්. ඒ වගේම ශාසනයෙන් බැහැර වෙච්ච අයට වුණත් අන් ඕනම ආගමික ආගමිකයෙකුට වුණත් මේ මනස සකස් කරගන්න මෙවැනි අරමුණකින් වාසනා ශක්තියක් ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එක්කෙනෙකුට කියලා සීමා කරේ නැහැ. සිවණක් පිරිසට කියලා දේශනා මේ සීමා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සිවණක් පිරිස විශේෂ වශයෙන් සැලකුවා. සැලකුවාට ඕනම කෙනෙකුට එක හා සමානම උතුම් කුසල් අනුමනක් හැටියට හැම දිනාටම එය සම්පූර්ණ කරගන්න පුළුවන් හැකියාවක් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ බෞද්ධයන්ට පමණක් නෙමෙයි. අබෞද්ධයන්ට විතරක් නෙමෙයි. බෞද්ධ අබෞද්ධ කියන ලෝක සම්මත සියලුම ඥානවන්ත සත්පුරුෂ අයට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ලබා ගන්න ස්වෛරී භාවයක් ශාසන කාලය තුල ලෝකයේ තුල පවතිනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එච්චරකට ස්වෛරී භාවයක් ශාසන ධර්මයේ තුල තියෙනවා. ඉතින් එවැනි ධර්මයක් ලෝකයට දේශනා කරන්නේ සරුවඥන් වහන්සේ නමක්ම පමණයි. ඒ සරුවඥන් වහන්සේලා ඒ උතුම් ඥානය ලබනද කල්ප කෝටි සස්රහස්ත්‍රී ගානක් තිස්සේ පාරමිතා ශක්තිය සම්පූර්ණයි මෙවැනි උතුම් වාසනා ගුණයක් එක්කාසු කරගෙන එන්නේ. ඒ නිසා අති දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රඥාවෙන් අධික භාවයටපත් වෙච්චි මහබෝසතාණන් වහන්සේලා ඉතාමත්ම දීර්ඝ කාලයක් සංසාරේ ඉඳන් අනියත වශයෙන් පාරමී පුරලා නියත විවරණ ලබාගෙන සාරා සංකේය කල්පලක්ෂයක් මෙවැනි ආනාපාන ආදී උතුම් කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි මෙවැනි වාසනා ගුණයෙන් ලෞතුරාසන සිල්ල ලැබුවේ. ඒ වගේම ශ්‍රද්ධාවෙන් අධික භෝසතාණන් වහන්සේලා අනන්ත අපරිමාණ කාලයක් තිස්සේ අනියත වශයෙන් පාරමී ශක්තිය මුදුන්පත් කරලා නියත වෙරණ ලබාගෙන අටාසංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමී ශක්තිය මුදුන්පත් කරලා ආනාපාන සතිය ආදී මේ උතුම් සනසිල්ලෙන් නිවන් අවබෝධ කරගත්තේ ඒ වගේම සොලසා සංකේය කල්පලක්ෂයක් තුළ පාරමී පුරන බෝසතාණන් වහන්සේලා අනිත්යෙන් නිසිහැටියට පාරමී ශක්තිය මුදුන්පත් කරලා ඉරියාදික බෝසතාණන් වහන්සේලා සොලසා සංකේය කල්පලක්ෂයක් තුළ මෙවැනි ආනාපාන සතියෙනි උතුම් සත්‍යාවන් සම්පූර්ණ කරලයි ලෞතර බුද්ධත්වයේ ලැබුවේ. එතකොට අති දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරපු උතුම් ඵලපුරුද්දක් ඇතුවයි එතුමන් වහන්සේලා ඒ දඹදිව බුද්ධකයා සුද්ධ භූමියේදී සපරිවාර මහර පරාජය කොට ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබනද වජිරාසනා ඩෝඩගෙන ආරම්භ කරන්නේ මේ ආනාපාන සති කියන භාවනාව අරමුණු කරගෙන තමයි ලෞතුරා බුද්ධත්වයේ සඳහා පරිකර්ම වශයෙන් පවත්වන්නේ. ඒ අරමුණේ පිහිටලා තමයි අනාගතයේ ලැබෙන සෑම ඥාන සම්පත්තියක්ම ලබන්නේ මෙන්න මේ ආනාපාන සති භාවනාව පාදක කරගෙන. ඒ නිසායි සමදනාටම ප්‍රියජනක මානසිකාරයක් බවට පත් වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කළා. හැබැයි ඥානවන්තව එම අරමුණට නිසි හැටියට සිතපත් වන අයට පමණයි ඒ සනසම ලබන්න පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව අපි නිසියාකාරවම සම්පූර්ණ කරගන්නට වාසනා ශක්තිය ලැබෙන්න ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුකූලවම සිහිපත් කරන්න පුළුවන් නම් වඩා වාසනාවන්ත අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් පවට පත් කර ගැනීමට සීලයක පිහිටා රත්නත්‍රයේ සරණ ගිහින් සීලයක පිහිටලා කය වචනේ මනාව සංවර කරගෙන චතුරාර්යක්ෂක මනසිකාරයන්ගෙන් සිට තැම්පත් බවට පත් කරගන්න පුළුවන් නම් වඩාම ආරක්ෂාවක් අපිට තියෙනවා. බුදුගුණ සිහි කරලා ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් නම් ඒ වගේ මෛත්‍රිය වඩලා ਸਰව ආරක්ෂාව ඇති කරගන්න පුළුවන් නම් කායගත සතිය වඩලා කායික වේදනා සියල්ලක් සංසිඳවාගෙන කයට තියෙන ලැබියාව බිඳලා මාර්ගයක් ලබන්න පුළුවන් නම් මරණ සතිය සිහි කරලා අප්‍රමාද ගුණයෙන් යුක්තව මරණයට පෙර මේ වාගේ උතුම් කුසලයක් සම්පූර්ණ කරගන්නට ඕනේ කියන අදහස ඇති කරගත්තා නම් මෙවැනි ගුණාංගයන්ගෙන් යුක්ත පරිපූර්ණත්වයට පත්වෙච්ච මනසක් ඇති කෙනෙකුට පරිභාවිත සිතක් ඇතුව මානසිකාරාත්මකව මෙවැනි උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගන්න පුළුවන් නම් ඒක ඊ타මත්ම වටිනා උතුම් කුසල් අරමුණක් බවට පත් වෙනවා කියන එක සඳහන් වෙනවා. ඒ නිසා මේ පාන සතිය අපි හොඳට සිහියෙන් මානසිකාරාත්මකව සිදු කරනවා නම් අර්ධ පරියන්කෙන් හෝ අර්ථ පරියන්කෙන් හෝ එහෙම නැත්නම් Tamanට පහසු අරමුණ ඉරියව්වකින් වාඩි වෙලා හොඳට කය උඩුකය කෙලින් තබා ගන්න ඕන. හැම භාවනා අරමුණකටම උඩුකය කෙලින් තබා ගන්න ඕන. උඩුකය කෙලින් තැබුවේ නැත්නම් අපේ අපට නිදිමත ගතිය එනවා. නිදිමත ගතිය එන්න නොදී තියාගන්න නම් හොඳට උඩුකය තියෙන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාසයට හොඳට හිත යොමු වෙන්න ඕනේ. යොමු වෙන්න උඩුකය කෙලින් තබාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන හොඳට නාසිකාග්‍රයට හිත යොමු වෙන්න ඕනේ. නාස් නාසයේ අගට. හිත යොමු කරගෙන සිහිය පවත්වන්න ඕනේ අර යන එන හුස්ම රැල්ල තුලට. එතකොට මෙන්න මේ මානසිකාර්යය යුගනද්ද ක්‍රමයට කරන මානසිකාර්යයක් බවත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. යුගනද්ද කියලා කියන්නේ සමතේටයි විපස්සනාවටයි මේ දෙකටම එක හා සමානම මේ අරමුණ ගන්න පුළුවන්. හැබැයි එක එක එක සැරේට මේ අරමුණු දෙකම ගන්න බෑ. එක අරමුණක් අරගෙන ඒ අරමුණෙන් හිත සංසිඳවාගෙන අනෙක් අරමුණට හැරෙන්න පුළුවන්. විපස්සනාවෙන් සමතේට හැරෙන්නත් පුළුවන්, සමතෙන් විපස්සනාවට හැරෙන්නත් පුළුවන් ඥානවන්ත සත්පුරුෂයන්ට. ඒ නිසා කොයි අරමුණෙන් ගත්තත් වරදක් නෑ. අපිට තියෙන්නේ බුද්ධ අනුශාසනාවට අනුකූලව දේශිත ධර්මයට අනුව තමන්ගේ මනස සකස් කරගන්නට වටිනා උතුම් කුසල් අරමුණක් බවට පත් වෙනවා කියන විශ්වාසයේ මතයි අපි මේ මනස්කාරය කරන්නේ. එතකොට අපි ගන්න හුස්ම රැල්ල ඉහළට හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන අදහසත් පහළට හුස්ම හෙලනකොට පහළට හුස්ම හෙලනවා කියන අදහසත් මෙන්න මේ අදහසත් එක්ක ඒ හැඟීමත් එක්ක අපි ඒ අරමුණෙහි සිහිය පිහිටවන්න ඕන. දැන් අපේ සිහිය නොයෙක් අවස්ථාවලදී අපි පිහිටවන්නේ අපි මෙතන ඉඳගෙන වෙන වෙන තැන්වල. දැන් මෙතන ඉඳගෙන අපි බණ අහනවා. බණ ඇහුවට අපේ සිහිය සමහර වෙලාවට තියෙන්නේ gedara. කරපු වැඩවල, දරුවන් කෙරෙහි, ඊළඟට අනාගතේ කරන්න තියෙන ඒවා ගැන. මෙන්න මේ වාගේ අනාගතයට හිත යන, අතීතයට හිත යන ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. ඒක කුහුදුන් කෙනාගේ సంతානයේ තියෙන ස්වභාවය. හැම වෙලෙම වර්තමාන අරමුණට හිත යොමු කරන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. එහෙම නැත්නම් අතීත දේවල් සිහි කර කර අනාගතයේ තියෙන ඒවා සිහි කර කර තමයි අපි ගොඩාක් දුරට කටයුතු කරන්නේ. ඒ නිසා අපි භාවනා කරන්න වාඩි වුණත් අපිට වැඩියෙන් එන්නේ අර අනාගත අරමුණු. ඒව නැත්නම් අතීත අරමුණු. මෙන්න මේ දෙක සංසිඳවන්න පුළුවන් වාසනා ශක්තියක් තියෙන්නේ වර්තමාන අරමුණට හිත ගන්න පුළුවන් කෙනෙකුට විතරයි. ඒකයි අනන්වංශයේ දේශනා කළේ සතිපට්ඨානයේ වඩන හැම කෙනෙකුටම ඒ ශක්තිය මුදුන්පත් කරගන්න පුළුවන්. සතිපට්ඨානය කියලා කියන්නේ වර්තමාන අරමුණේ සිහිය පිහිටවන එක. තමන් එදිනෙදා කරන සෑම කටයුත්තකදීම වර්තමාන වශයෙන් කරන සෑම ක්‍රියාවකටම චිත යොමු කරගෙන කරන්න පුළුවන් නම් එතන අතීතයට යන්නේ නැහැ හිත. අනාගතයට යන්නේ නැහැ. එහෙමනම් වර්තමාන අරමුණේ පවතින අරමුණේ කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් වටිනා වාසනාවක් ලැබෙනවා. එහෙම නැත්නම් ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටවාගෙන අපිට වාඩි වෙලා ඉන්න පුළුවන්. හිතගෙන ඉන්න පුළුවන්. නිදාගෙන ඉන්න පුළුවන්. මේ අවස්ථා තුනකදී පුළුවන් මේ ආස්වාද ප්‍රාස්වාසය කරන්න. හිටගෙන කරන්න පුළුවන්, වාඩි වෙලා කරන්න පුළුවන්, ඇඳේ නිදාගෙන නිින්ද යනකම් කරන්න පුළුවන්. කිසිම වරදක් නැහැ. අරමුණ ගන්න පුළුවන්. හැබැයි සක්මන් කරේ කිරීමේදී ගන්න බෑ. අරමුණු දෙකක් එකපාරට කරන්න බැරි නිසා. නමුත් සමාධි නිමිත්තක් ආපු කෙනෙකුට නිමිත්තේ හිත පිහිටුවාගෙන සක්මන් කරන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන් ගන්න හැම අවස්ථාවකදීම පිට යනවා ඔය මුලින් ගන්නකොට. පිට යනකොට අපි නැවත නැවත ආයේ සිහියට නගා ගන්න ඕනේ. සිහියට නගාගෙන හොඳට ආශ්වාස ප්‍රාශ්වාස අරමුණම සිහියේ සිහියේ තබාගෙන ඒ කුසල් අරමුණේ සිහිය පිහිටවාගෙන මනසිකාරය කරනවා. එහෙම කරගෙන යනකොට බාහිර අරමුණු අපේ සිත්වලට එන්නේ නැතුව යනවා. අර ආස්වාද ප්‍රාස්වාස අරමුණේම සිහිය මනාව පිටනවා. මනාව පිහිටන්නේ කොමක් නිසාද? භාවිතෝ බහුලීගතෝ. භාවිතා කරනවා නම් බහුලීකృత කරනවා නම් තමයි පිහිටන්නේ. ඒ කියන්නේ නැවත නැවත එම උස්ම රැල්ලම අපි සිහි කරනවා. දැන් උස්ම රැල්ල අපිට කාටවත් තියෙනවනේ. නැති වෙන්නේ නැහනේ. හැබැයි උස්ම නැන්ද දැනෙන්නේ නැති අය ඉන්නවා. අන්නේ දැනෙත් අයට අරමුණ ගන්න බෑ. ඒ නිසා සිහිය තියෙන හැම කෙනෙකුටම උස්ම රැල්ල දැනෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උස්ම රැල්ල දැනෙන්නේ නැති හත් දෙනෙක්. මව්කුසේ ඉන්න දරුවට දැනෙන්නේ නැහැ. සිහි මුර්ධා වෙච්ච කෙනාට දැනෙන්නේ නැහැ. ඒ වගේම නිරෝධ සමාපත්තියට සමවැදිටිය කෙනාට දැනෙන්නේ නැහැ. ආ මේ ඊළඟට චතුත්ථ ධ්‍යාන ලාභයට දැනෙන්නේ නැහැ. මේ ව්‍යාගේ මේ අයට දැනෙන්නේ නැහැ. එතකොට සිහිය නැති අයටත් දැනෙන්නේ නැහැ. සීමෝර්ධාවේ දිහාට දැනෙන්නේ නැහැ. එතකොට අනිත් හැම කෙනෙකුටම මේ උස්ම රැල්ල දැනෙන්න ඕන සිහිය තියෙනවා. අවධානය යොමු කරන්න පුළුවන් නම් <coughs> උස්ම රැල්ල දැනෙන්න ඕන. ඒ නිසා උස්ම රැල්ල දැනෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? නාසය ළඟට ඇඟිල්ලක් තියලා බලනවා ඇඟිල්ලට උස්ම වදිනවද කියලා. එතකොට දැනෙනවා උස්ම එහාල පහළට යනවා. දැනෙනවා. ඒ ඇඟිල්ලට දැනෙනවා. නමුත් ඇඟිල්ල අයින් කරපුවාම සිහියට දැනෙන්නේ නැහැ. සිහියට දැනෙන්නේ නැත්නම් මොකද අර සියුම් අරමුණ අපිට අල්ලන්න සිහිය මදි. එහෙම සිහිය මදිකම තියෙන නිසා හොඳට සිහියෙන් අවධානය යොමු කරගෙන ඉන්නකොට අන්න ඉහළ පාළ යන උස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම දැනනකොට උස්ම ගන්නවා කියලා හිතනවා, හෙලනවා කියලා හිතනවා. එහෙනම් එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන්. මේව සිහිය යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හොඳට භාවිතා කරනවා. භාවිතා කරනකොට වාඩි වෙලත් කරනවා, හිටගෙනත් කරනවා, නිදාගෙනත් කරනවා. හොඳට සිහියෙන් කරනවා. එහෙම කර කර යනකොට අර බාහිරින් එන ඇස් වලින් එන, කනෙන් එන, නාසයෙන් එන, දිවෙන් එන, ශරීරයෙන් එන, අතීත අනාගත වශයෙන් එන අරමුණු ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා අපි අවධානය හොඳට ආස්වාස ප්‍රාස්වාසයටම හිත යොමු වෙනවා. අන්න එහෙම වෙන යොමු වෙන කට සල්ප වේලාවක් හරි අපිට හඳවා ගන්න පුළුවන් නම් අන්න අපිට තේරුමක් තියෙනවා එතකොට මට අර බාහිර දේවල් ලොක්කගේම සිත මිදිලා මේ ආස්වාද ප්‍රාස්වාසයේ පමණක් මේ අරමුණේ ඉන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා කියලා Tamanට දැනුනහම ස්වල්ප වේලාවක් හරි ඒ වේලාවේදී අපිට ඇතිවෙන හිතට ඇතිවෙන රසවත් ගතිය අපි තේරුම් ගන්න ඕනේ මේ ස්මරණීය පිහිටවාගෙන ඉන්න වෙලාවේ ඇති වෙන ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. ස්මරණයෙන් පිට අරමුණකට හිත ගියාම ඇති වෙන ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම මේ දෙකේ තියෙන වෙනස තුලින් අපට ඒ ශක්තිය ලබන්න පුළුවන්. එහෙම සත්‍ය ලබාගෙන මානසිකාරය කරගෙන යනකොට අපි දැන් ඇස් දෙක පියාගත්තාම අඳුරක් තියෙනවා. දැන් සමහර අය හොඳට ඇස් දෙක පියාගත්තාම අඳුරු ගතියක් තියෙනවා. සමහර අයට අඳුරක් නැහැ. අඳුරක් අඳුර නැති අයට ඥානය තියෙනවා. ඇත්ත එක පියාගත්තට මනසින් දකින්න පුළුවන් යම් දෙයක්. සමහර අයට ඇත්ත එක පියාගත්තාම ඝන අන්ධකාරයක් තියෙනවා. මෙන්න මේ අන්ධකාරයේ තුල ඉඳගෙන තමයි අපි මේ මානසිකාරය කරන්නේ. එහෙම කර කර කරගෙන යනකොට අර බාහිර ලෝකයේ තියෙන අදහස් වලින් හිත මිදිලා ආස්වාස ප්‍රාස්වාසයට වැටෙනකොට පුදුම ශක්තියක් හිතට එනවා. ඒ සත්‍යයක් එන්න එන්න අර අපි ඇද්දක පියාගෙන ඉන්නකොට ඇති වෙන ඝන අඳුර ටිකෙන් ටික ටිකෙන් ටික මග ඇරිනවා. මග ඇරිලා රාත්‍රී කාලයේ ගෙවිලා අලුයම් කාලේ වෙනකොට සූර්යා පායනකොට එක පැත්තකින් මේ නැගෙනහිර පැත්තෙන් අර ක්‍රමක්‍රමයෙන් දිස්නයක් දැනෙනවා. අරුණෝදය එනකොට සූර්යා පායන්න එනකොට හොඳට අර අඳුර මැකිලා ආලෝක සංඥාවක් කිත්නේ අපට පේනවා. අන්න ඒ වාගේ ස්වභාවයකින් අපේ අස් දෙක පියාගෙන ඉන්නකොට අපෙන්ත් අර අරුණෝදේ සූර්යා පායනකොට ඇතිවෙන වර්ණ ආලෝකය වගේ වර්ණ ආලෝක තමන්ගේ මනසට පේන්න පටන් ගන්නවා. එහෙම පේන්න පටන් ගන්නකොට ඒට අවධානයක් නොකොට ආස්වාස ප්‍රාස්වාස අරමුණේම මානසිකාර්යය පවත්වනවා. එහෙම පවත්වන්න පුළුවන් නම් හුස්ම රැල්ලේම හිත පවත්වනකොට මෙන්න මේ හුස්ම රැල්ලේ තියෙන ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ හුස්ම රැල්ලේ ස්වභාවය තමයි එක වෙලාවකට හුස්ම රැල්ල දික් වෙනවා. එක වෙලාවකට හුස්ම රැල්ල කෙටි වෙනවා. එක වෙලාවකට හුස්ම රැල්ල සියුම් වෙනවා. එක වෙලාවකට හුස්ම රැල්ල නාස්පුඩු දෙකම පිරෙන්න එනවා. එක වෙලාවකට හුස්ම රැල්ල නොදෙණිය යනවා. මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ වැඩි වෙලාවක් එම අරමුණේ භාවිතා කළොත් බහුලීකත කළොත් පමණයි. ඒ කියන්නේ නැවත නැවත මෙම අරමුණට හිත වැටුනොත් පමණයි මේ ශක්තිය අපිට ලැබෙන්නේ. එතකොට අපිට මොන මොනෑම් හරි මානසික වේදනාවක් ආපුවාම ඒ මානසික වේදනාව යටපත් කරන්න මෙවැනි අරමුණක් අපි සිහි කරනවා නම් ඒකක්ෂණයෙන්ම අරමුණට හිත වැඩෙනකොටම අර මානසික වේදනා සියල්ලක් සංසිඳීගෙන යනවා. අන්නේ සංසිඳියගෙන ගිහින් අර ලෝකයෙන් හිතට එන වේදනා සාගත ස්වභාවයන් සම්පූර්ණයෙන් හිතට එන්නේ නැහැ. කයෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හිතෙන් අතීත අනාගත වශයෙන් එන අරමුණු වලින් එන තම වේදනාකාරී ස්වභාවයන් හිතට එන්නේ නැතුව අර ආස්වාස ප්‍රාස්වාසයේටම හිත යමු යන අවස්ථාවක් අපට දැනෙනවා. අන්න එහෙම දැනෙන අවස්ථාවක් තියෙනවා නම් වටිනා වාසනාවන්ත අවස්ථාවක් ඒ අවස්ථාව. ඒක අපි නැවත නැවත කරනකොට අර සූර්යාපායන කොට අඳුර දුරු වෙන්නක් මෙන් අපේ මනසින් අපට අර මනසේ තියෙන අඳුරු ගතිය දුරු වෙලා අර වර්ණාලෝකයේ දැනෙන්න පටන් ගන්නවා. පෙනෙන්න පටන් ගන්නවා. ඒ පෙනෙනකොට ඒ අවධානය යොමු කරන්නේ ඒ අරමුණට ආස්වාස ප්‍රාස්වාස අරමුණේම මනාව පිහිටවා ගන්නවා. ඊට වාගෙන මානසිකාර්යය තවත් කොට ඉදිරියට එක එක වර්ණයෙන් එන්න පුළුවන්. මොන වර්ණයෙන් ආවත් අපි ඉස්මරැල්ලට පමණයි හිතේම කරන්නේ. අන්න එහෙම මානසිකාර්යය පවත්වාගෙන යනකොට පරිකර්ම නිමිත්ත වශයෙන් එම අරමුණම හොඳට සිහි කරනකොට ওই වර්ණාලෝකේ මතුවෙනවා. හුස්ම රැල්ලේම සිහිය පිහිටවා ගන්න පුළුවන් නම් පිට අදහස් වලට හිත යන්නේ නැතුව පංච නීවරණයකට එහෙම නැත්නම් මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ අරමුණු වලට හිත යන්නේ නැතුව එයින් ගන්න අරමුණු වලට හිත යන්නේ නැතුව අතීතයටත් අනාගතයටත් හිත යන්නේ නැතුව හුස්ම රැල්ලේම හිත රඳව ගන්න පුළුවන් නම් ඒ රඳවගත් අවස්ථාවට පරිකමාදී කියලා කියනවා. එන ආලෝකයට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. එතකොට මෙවැනි අවස්ථාවකදී සිත ශක්තිමත් කරගන්නට පුළුවන්කම තියෙනවා නම් හොඳට පරිභාවිත සිතක් හැටියට භාවිතෝ බහුලීකතෝ. ඒ භාවිතෝ බහුලීකතෝ කියන කුසල් අරමුණ මනවෙන් සිහි කරගෙන යනවා. ඊළඟට සන්තෝෂේව ප්‍රණීතෝත. ඊළඟට සාන්ත බවටපත් වෙනවා ප්‍රණීත බවටපත් වෙනවා. කොහොමද සාන්ත වෙන්නේ කොහොමද ප්‍රණීත වෙන්නේ? අර බාහිර අරමුණු වලින් එන අරමුණු ඔක්කොම නවතිනකොට කය වේදනා ඔක්කොම සංසිඳනකොට හොඳට හුස්ම රැල්ලේ සාන්තව මේ සිහි නුවණ පවතිනවා. දඩ සාන්ත ස්වභාවයකින් පවතිනවා. ශාන්ත ස්වභාවයකින් පවතිනකොට ඒ අරමුණේම හොඳට සිහිය පවත්වාගෙන යනකොට අසේචන කෝච සුකෝච විහාරය. අසේචන කෝච කියන්නේ හොඳ ප්‍රණීත අදහස් හිතට මතුවෙන්න පුළුවන්. හිත නිමෙන කලබලකාරී ස්වභාවයකින්ටපත් වෙන්නේ නැති හොඳට හිත නිමෙන අදහස් ඉන්න පුළුවන්. හොඳට වැලි තලා, ගල් තලා වශයෙන් හොඳට සෞම්‍ය භූමි ආදී තමන්ගේ මනසට පේන්න පුළුවන්. හිත නිමෙන. අවධානය යොමු කරන්නේ හොඳ අදහස් එන්න පුළුවන්. එතකොට අපි එහෙම ඒ අදහස් ඔස්සේ ගියොත් අරමුණ කැඩෙනවා. ඒවටවත් හිත යොමු කරන්නේ ඊට වැඩිය ප්‍රණේතයි ආස්වාස ප්‍රාස්වාස අරමුණ. හොඳට මානසිකාර්ය කරනකොට අර හඳ පෑවුවා වගේ, අවුව පෑවුවා වගේ හොඳට මනසින් ඉදිරියේ පේනවා. ඉදිරියේ පේනකොට මේ ගස් කොළම් පුජ්‍යලයෝ දවල් දරවල් පේන්නේ නැහැ. ඒවා පේන්න නම් එතන සමාධිය දුර්වලයි. ඒ හිතේ තියෙන ඒවා පේන්නේ. නිය නිසිහැටියට සිත සමාධිය වෙනකොට ඒ වර්ණාලෝකයේ තුල කිසිම දෙයක් පේන්නේ අවකාශයේ පමණයි පේන්නේ. අවකාශයේ පමණක් හොඳට පැහැදිලි වෙනවා. එහෙම එන්න එන්න පැහැදිලි වෙනකොට මණික්කට මුතුකට දියමන්ති වගේ ලස්සන ලස්සන දර්ශන එන්න පුළුවන්. නමුත් ඒකවත් අපි හිත යොමු කරන්නේ නැහැ. යොමු කරන්නේ නැතුව හොඳට මානසිකාරයේ යෙදෙනකොට අර පැහැදිලි ආලෝකයක් තුල එහෙම නැත්නම් පැහැදිලි මේ මේ වතුරක් තුල හොඳට පැහැදිලිව තියෙන ආකාරයෙන් හොඳට විනිවිද පේන තරමට පැහැදිලි භාවයක් අපේ මනසට එනවා. යම් කිසි දෙයක් දකිනකොට විනිවිද දකින ස්වභාවයක් පේන විනිවිද කියන්නේ පේන්නේ. අන්නේ ඇතුළත පේන ස්වභාවයට මනස සකස් වෙනකම් හොඳට මනසිකාරය කරන්න ඕනේ. ඒක ඈතින් එන්න පුළුවන්. ළඟින් මතුවෙන්න පුළුවන්. ඒ මනසින් එන ඒ ආලෝක ආලෝකය හොඳට නාසිකාග්‍රේයටම නාසයේ ළඟටම ඇදිලා එන හැටියට මනසිකාරය පවත්වන්න. පිටින් දැනෙන්නේ. පිටින් ඈතින් පේන්න පුළුවන්. ඒ ඈතින් පේන තැනට අපි හිත යොමු කරන්නේ නැහැ. අපි හිත යොමු කරන්නේ හැම වෙලෙම නාසිකාග්‍රේ ආස්වාස ප්‍රාස්වාසයට. ආස්වාස ප්‍රාස්වාසයට පවත්වාගෙන යනකොට අර පිට තියෙන ආලෝක දර්ශන ඔක්කොම ඇදිලා නාසය ළඟටම එකතු එකතු වෙනවා. කොට නාසිකාවයි හුස්ම රැල්ලයි ආලෝකයයි තුනම එකට එකතු වෙනවා. අන්න ඒකට එකතු වෙන ස්වභාවයට එනකම්ම අපි මානසිකාරේ පවත්වනවා. වෙන කිසියම් දෙයකට හිතේම කරන්නේ නැහැ. එහෙම කරගෙන යනකොට ලෝකයෙන් එන අක්කෝම අපේ හිතට එනේවා නවතිනවා. එහෙම නවතිනකොට හුස්ම රැල්ලටම හිත යොමු කරනවා. යොමු කරනකොට කය නොදණී යනවා. එතකොට කයෙන් එන අරමුණක් එන්නේත් නැහැ, ලෝකයෙන් එන අරමුණක් එන්නේත් නැහැ. එතකොට අපිට හැම වෙලෙම අරමුණ වෙන්නේ ආස්වාද ප්‍රාස්වාස හුස්ම රැල්ල විතරයි. එතකොට අපේ බලාපොරොත්තුව තිබෙන්නේ ඒකනේ. එවැනි අරමුණේ හොඳට හිත තියාගෙන මනසිකාර කරනවා. මනසිකාර කරනකොට හුස්ම දැල්ල පමණක් උනට වෙනවා වෙන කිසිම අරමුණක් එන්නේ නැහැ. එතකොට මේ හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හොඳට සංසිඳීගෙන යනවා. සංසිඳීගෙන ගිහිල්ලා හිතට දැනෙන නොදැනෙන ස්වභාවයට යනකම් සෙවුම් වෙනවා. සෙවුම් වුණාන් පස්සේ අපිට මේ නොදෙනී යන ස්වභාවය අපි තේරුම් ගත්තනේ. නොදෙනී යන්නේ උස්ම රැල්ල සිහිය මතකම නිසා. ඒ සිහියෙන් ඉන්නකොට හොඳට සියුම් වශයෙන් මනසිකාරය පවතිනවා. සියුම් අරමුණේම සිහිය පිහිටවාගෙන එහෙම යනකොට උපදේශ ඇතුව ඉදිරියට කරනවා නම් උපචාර සමාධියට එනකම් හිත වැටෙනවා. එතකොට පංච නීවරණ කිසිම දෙයක් එන්නේ නැහැ. මෙන්න මේ අරමුණේ සිහිය පිහිටවාගෙන ඉන්නකොට හිතෙනවා මට නිවන් අවබෝධ කරගන්නට සුදුසු අරමුණක් මට ලැබුණේ. මෙන්න මේ අරමුණ මම නිවන් දකින්නතොරු දෙකට පවත්වා ගන්න ඕනේ කියන අදහසින් ඒ එම අරමුණ පිළිබඳව විශ්වාසයක් හිතට එනවා. අන්නේ විශ්වාසය තමයි ශ්‍රද්ධාව. ඊළඟට විරියක් එනවා වෙන අරමුණකට හිත යන්නේ නැතුව මෙම අරමුණේම හිත පවත්වා ගන්න පුදුම වීරියක් එනවා. සද්දා විරියයි. ඊළඟට සතිය එනවා පිට අරමුණකට හිත යවන්න නැතුව එම උස්ම රැල්ලේම හිත පවත්වා ගන්න පුළුවන් සතිය එනවා ඊළඟට සමාධිය එනවා ඒ පරිකර්ම උපචාර අර්පණා වශයෙන් ඒ ගුරු උපදේශ ඇතුව Taman තේරුම් ගන්න ඕන මෙන්න මේ අවස්ථාවේ මේ සමාධිය තියෙන්නේ මේ අවස්ථාව මේ සමාධිය තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට මේ සමාධිය තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා ඊළඟට ප්‍රඥාව ප්‍රඥාව කියලා කියන්නේ මුල ආරම්භයේ පටන් මේ මොහොත දක්වා ඇතිවෙච්ච සෑම ක්‍රියාවක්ම මනසින් අපිට දැනෙනවා. දැනගන්න ලැබෙනවා. මේ විදියටයි මුලින් පටන් ගත්තේ. දැන් කරගෙන යනකොට මෙවැනි මෙවැනි අදහස් ඇතුව මෙවැනි අරමුණු වලින් දැන් මගේ සිත හොඳට තැම්පත් වුණා කියලා මේ අවස්ථාවට එනකම් කරපු දේ හොඳට මනසින් දැනගන්න පුළුවන් වාසනා ශක්තියක් ලැබෙනවා ප්‍රඥාවක් වශයෙන්. එතකොට අපිට ඒ සද්ධාවයි විදියයි සතියයි සමාධියයි ප්‍රඥාවයි මතුනේ අර භාවනා අරමුණේ මනාව සිහිය පිටවගත්ත නිසා. ඒ මනාව සිහිය පිටවගත්ත අවස්ථාවට කියනවා භාවනාමි සමය කියලා. ඒ භාවනාභි සමය තුලින් වැඩිච්ච කුසල් අරමුණ තුලින් සත්‍චිකාභි සමය වශයෙන් සාක්ෂාත් කරගන්න ලැබුණා මොකද්ද හිතේ නොලබුණු ධර්මතා පහක් අපට මතු කරගන්න ලැබුණා. මොනවද පහ? සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මෙන්න මේ බල පහ ලැබුණේ අර හුස්ම රැල්ල මනාව සිහි කරන්න පුළුවන්කම තිබ්බ නිසා. එතකොට ඒ සිහි කරන්න පුළුවන් ශක්තිය මතුවෙනකොට තවත් අපේ හිතේ තිබ්බ අදහස් පහක් යටපත් වුණා. කාමච්ඡන්දාරහස් එන්නේ නැහැ. ව්‍යාපාදාදාස් එන්නේ නැහැ. නිදිමත ගතිය එන්නේ නැහැ. හිතේ පසුතැවීම ඇති වෙන්නේ නැහැ. බුද්ධ ආදී අටතැන්ගේ සැකයක් තිබ්බනම් ඒ සැකේ දැන් යටපත් වෙලා. මේ අදහස් පහ යටපත් වුණා. අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ බලවත් වුණා. අන්න එහෙම බලවත් වෙන බව යම් කිසි කෙනෙක් මනසින් දකිනවා නම් මනසින් දැනෙනවා නම් මනසට අන්නේ අවස්ථාවේ ඊටාත්ම ඥාන සංප්‍රයුක්තව අපි හුස්ම රැල්ල සිහි කරා කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ක්‍රියාවෙන් දැනෙච්ච නුවණ. අපි යම්කිසි ක්‍රියාවක් කරනකොට ඒකෙන් දැනෙන නුවණක් තියෙනවා නම් අන්නේ නුවණට තමයි කියන්නේ ඥාන සංප්‍රයුක්තකම කියලා. ඒ කියන්නේ ඒ ක්‍රියාවේ විපාකය. විපාකයේ දැනෙනවා නම් ඒ සත්‍ය දිනු කරගන්න පුළුවන්. අන්නේ විපාක වාදයේ එනතුරු අපි කරන්න ඕන එහෙම කරනකොට සන්තෝතේව පනීතෝද අසේතන කෝත සුකෝච විහාරෝ <clears throat> සුවසේ වාසය කරන්න පුළුවන් සුවසේ වාසය කරන්න පුළුවන් වෙනවා කියන්නේ එතනදී උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ ලබන්න පුළුවන් වාසනා ශක්තිය <clears throat> ඉදිරියට ලැබෙනවා අන්නේ ලැබෙන වාසනා ශක්තිය ඉස්මතු කරගන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි සිද්ධ කරනකොට ඒ අදහස තුලින් මානසිකාර කරනකොට එන එන අකුසල අරුමුණු වෙනවනම් ඒ ඒ වෙලාවෙම අපට දැනෙන්න පටන් ගන්නවා. දැන් ඕ මගේ හිත පිට ගියා නිදිමතාව අකම්මැලි වුණා වෙන වෙන අදහස් වලට හිත ගියා කියලා අත්තල්ලේම හිත තියාගෙන ඉන්නකොට ඒ අදහස් අන්නකොට දැනෙනවා. එහෙම දැනෙනකොට ඒ මොහොතේම යටපත් කරන්න පුළුවන් නැවත වාරයක් හුස්ම රැල්ලට සිහිය යොමු වෙනකොට. අන්න එහෙම යෙම් කරගෙන වාසය කරනවා නම් uppan uppannē pāpake akusale dhamme tānaso antapradāpeti upasamyati. ඒ ඒ උපන් අවස්ථාවේදීම අකුසල කර්මයන් යටපත් බවට පත් වෙලා නැවත නැවත භාවිතා කරමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේම මනාව සිහිය පිහිටවා ගන්න පුළුවන්කම තියෙනවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගත්තා. ඉතින් අන්නේ ඇති කරගන්න වාසනා ගුණයක් වාසනා ශක්තියක් මේ ශාසනය තුලින් අපි ලබනවා නම් අන්නේ ලබන්න පුළුවන් වාසනා ගුණයක් ඇති කරගන්න ඕන. අතින් එවැනි වාසනා ගුණයක් ඇති කරගන්න සුදුසු මනසක් සකස් කරගන්නටයි ශාසන ධර්මය අපට පිහිට වෙන්නේ උපකාර වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගත්ත බුද්ධ අනුශාසනාව සිහිපත් කරමින් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන වටිනා වාසනාවන්ත කුසල් අරමුණක් බවට පත් කරගන්න අපි මේ අරමුණ වාඩි වෙලත් හිටගෙනත් නිදාගෙනත් කියන මේ අවස්ථා තුනේදීම පුළුවන් හැටියට විනාඩියක් දෙකක් හරි විනාඩි 5ක් 10ක් හරි අපි සිහි කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම සිහි කරන්න පුරුදු වෙනවා නම් අපේ අර මනසේ තියෙන බඩගතිය සම්පූර්ණයෙන් සංසිඳෙනවා. සංසිඳේ ඥානවන්තකමක් ඉස්මතු කර ගන්න පුළුවන් මානසික සුවයක් එක්ක ජීවිතය හැඩගස්සන්න පුළුවන් වාසනා ගුණයක් ඉස්මතු වෙනවා. ඉතින් ආන්නේ වෙන්නේ අරමුණක් ඉස්මතු කරගෙන වටිනා පුණ්‍ය ශක්තියක් දිනු කර ගන්නට අපට අවස්ථාව සැලසී තියෙනවා ශාසන ධර්මයේ තුලින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රඥාව මනස සකස් කරගන්න බලාපොරොත්තු වෙන <clears throat> සෑම කෙනෙක්ම මෙවැනි අරමුණක් උරු කරන්න ඕනේ. ශාසන ප්‍රතිපදාවත් එක්ක අනුමුණු පුරුදු කරන්න පුළුවන් නම් සීලේක පිළිපෙහෙටන රත්නත්‍රයේ සරණ ගිහින් සීලේක පිළිපෙහෙටලා මනාව සිහිය පිහිටවා ගන්න පුළුවන් නම් ආස්වාස ප්‍රාස්වාස අරමුණේ බුද්ධ ඥානන් වහන්සේ දේශූ පරිද්දෙන් අන්න ඒ උතුම් කුසල් අරමුණෙන් උපනුපන් පාප කර්ම සියල්ලක්ම යටපත් කර උපනුපන් කුසල් අරමුණ අරමුණු දිනු කරගෙන වටිනා වාසනාවන්ත කුසල් අරමුණක් බවට පත් කරගන්න අවස්ථාව සැලසෙනවා කියන උතුම් ප්‍රාර්ථනාව සිටේ දරාගෙන මේ උතුම් කුසල් අරමුණෙන් බලාපොරොත්තු වන සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට කරගෙන සමාධිඥාන භාවනාඥාන විදර්ශනාඥාන මාර්ගඥාන පිළිවෙලින් ලබන ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිවන් අවබෝධ කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කර ගන්න අතර අද මේ උතුම් කුසල් අරමුණ උදුම්පත් කරගෙන වටිනා දානමය ධර්ම දානමය උතුම් පින්කමක් ඇටියට සලකාගෙන වටිනා පුණ්‍ය කර්මයක් සිදු කර ගැනීමේ චේතනා මුදුන්පත් කරගත්තේ මාවතගම ඊඩිමින්න විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු මේ සියලු දෙනාම උතුම් කුසල් අනුමනක් මුදුන්පත් කරගෙන මේ වටිනා වාසනාවන්ත අවස්ථාව සලසා ගත්තේ ඒ නිසා මේන් ජනිත කරගත් උදාහරතර පුණ්‍ය ශක්තිය ඒ මේ අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාගේම නමින් පරිලෝක ගිය යම් තාක් ඥාති බන්ධුවට පිටසක් තින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඒ සියලුම දෙනාට මේ උතුම් කුසලයේ පෙනී අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සප ලබා පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ශාන්ත ලෝකෝද්ද නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු ඒ නිසා මේ වාගේ උතුම් කුසල අනුමුණකින් ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය තම තමාගේ සුද්ධ වූ ශාසනික සම්‍යක් ප්‍රාර්ථනා සියල්ලම්පත් කරගෙන බලාපොරොත්තු වන අධිගම ඥානයකින් සාන්ත ලෝකෝත්තර නිවනින් සැනසෙන්නත් වාසනා ශක්තිය උදා වේවා කින උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන දනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් රත්නත්‍රේ පිහිටෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංග ආශිර්වාද බලෙන් සෑම දිනාටම සිතක් සාන්තියක් සැනසෙල්ලක් උදා වේවා. ජීවිත වටා පැමිණ ඇති යම් තා කපල උපද්දරෝ රෝගාබාධ ග්‍රහදෝෂ සතුරු කරදර බාධක පීඩා අදෘශ්‍යමාන බලවේග සියල්ලක් සංසිඳේවා. නිරෝගී භාවයෙන් සියවස් කලක් ආයු වින්දනය කරමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගන්නට සෑම වාසනා ශක්තියක්ම උදා වේවා. උතුම් කුසල් අරමුණු කරගෙන සාසනික වශයෙන් ප්‍රාර්ථනා සියල්ලක් මුදුන්පත් කරගෙන ආමිෂ ප්‍රතිපත්ති සමත විපස්සනාදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වෙමින් පාරමී පුරා ගන්නට වාසනා ශක්තිය දීර්ඝාස නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ වාගේ උතුම් කුසල අරමුණකින් ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය ශාසන ආරක්ෂක ලෝකපත් ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ පින්දක අනුමෝදන්ව මේ පින්වත් සම්මදනාම සම්මදනාගේම ගෙවල් දොරවල් ඊට කලින් යාන වාහන දුටු දරුවන් ආදී සෑම දෙයකමත් සෑම දිනාටමත් මනවින් දේව ආරක්ෂාව ලබා දෙත්තා දිව්‍යෝත්පතන බෝධිඥානයන්ගෙන් සාන්ත නිවන් සුවම අත්පත් කරගනිත්වා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර සමස්ත ලෝකවාසී සියලු සත්‍යයන්වත් මේ කුසල් අත්පත් වේවා සියලු සත්‍යවම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් නිවන් මඟ ගමන් කරත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුවමත්පත් කරගනිත්වා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ වාගේ උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන අද මේ උතුම් පින්කම සිදු කරගත්තේ අපගේ උපන්දිනයේ සිහිපත් කරගෙන ඒ නිසා මේ උතුම් කුසලයක් සිහිපත් කරගෙන අත්පත් කරගත්ත උදාාරතර පුණ්‍ය ශක්තියේ බලය අපගේ නමින් පරලොව ගිය ඒ දයාබර පියාණන් වහන්සේ ඇතුළු සියලුම ධර්මීය පරලොව ගිය ඥාතීන්ටත් ජීවත් වෙන දයාබර මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනාටත් මේ උතුම් කුසලය මහත්ඵල මහානි සංස පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ යහපත් සංකල්පනා මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා අනාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිලං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු සදහැති පින්වතුනි අපවත් වේවදාල අතිපූජනීය දාස්වත්තේ සුමන සීල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කළා වූ දායකත ධර්ම දේශනාවක් අප එලෙස ඔබ වෙත sannivedanaya කළේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කළ කුසල මහිමෙන් ඒ වගේම ධර්ම දේශනා කළ කුසල මහිමෙන් අතිපූජනීය දාසවත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කළ අවබෝධයකින් උතුම් වූ නිර්වාණ සෝයම ළඟා කරගන්නට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙතගෙන ආමෙම ධර්ම දේශනාව මෙලෙසින් නිමවටපත් වනවා. පිනති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.